සුපින්වත් ඔබ හැම දෙනාටම සදහම් චාරිකාවේ සෑම හිතසුව සදමින් සුයහපත් ජන සමාජයක් ගොඩනගන්නට පෙරදරන බෞද්ධ ආමාත්‍යාලය අද දවසේදීත් ඔබේ හිතසුවපත් කරනුවස් ඔබේ ජීවිතයට දැහැමි සිතිවිලි පහන් සිතිවිලි එකතු පහදු කරන්නට සූදානම්. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමවවදාල ගලින් බිඳුනුවැව මුරිය කඩවල ලබුනෝරුව කඳ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගන්නවා. අද දවසේදී මේ උතුම් ධර්ම දානය සඳහා Tamanගේ බැතිබර දායකත්වය ලබා දී තිබෙන්නේ ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ගාමිණී ගුණරත්න පියාණන් සහ දරු පිරිස විසිනි. ඉතින් පින්වත්නි අපි හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු.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 කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනාම ඒ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සසර දුකින් අත මිදීම පිණිස සද්ධර්මයේ දේශනා කළ අමා මෑ නිරෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සදහැ සිත් උපදවාගෙන ඒ සසර දුක්ගිනි නිවෙන නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි සදහැ සිත් ඇති කරගෙන මේ ලෝකයට දුකින් එතර වීම සඳහා තියෙන එකම තොටුපළ වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට අරගෙන යන මහා සංඝ රත්නය කෙරෙහි ආදර ගෞරව ඇති කරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් වමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි මේ තාක් දීර්ඝ සංසාරෙක අපිට එන්න උනේ ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ මේ උතුම් සද්ධර්මය ගැන බොහොම ආදරෙන් නැඹුරු වෙලා කටයුතු නොකළ නිසා ඒ ධර්මයේ ශ්‍රවණය නොකළ නිසා ඒ ධර්මය අපේ සිත්වල ධාරණය කරගත්තේ නැති නිසා පින්වතුනි අද දවසේදී අපිට වටිනා අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ දුක්සහගත සසරේ දිගින් දිගට තවදුරටත් යනවද නැද්ද කියන තැන තීරණය කරන්න පුළුවන් අවස්ථාවකට අපි එළඹිලා ඒක තීරණය වෙන්නේ අපි ගන්න තීරණ මත නෙමෙයි අපේ ක්‍රියාදාමය තුලින් අපි යම් මොහොතකදී බොහොම ආදරෙන් සකසා ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ කාරණාව තුලම තියෙනවා අපි සසර දිගින් දිගට යන්න අකමැති සසර නිමා කරගන්න ඕනේ කියන කරුණ අපි බොහොම ආදරයෙන් සකසා ධර්මය නාසනකොට ඒ ක්‍රියාව තුලම තියෙනවා අපි කොච්චර අකමැති කිව්වත් ජරා මරණ සංඛ්‍යාත මේ සසර හොඳයි කියන එක. ඉතින් අද දවසේදී මේ ධර්මතා දෙකෙන් කැමති තැනකටපත් වෙන්න පුළුවන් තෝරගන්න පුළුවන් තන්දිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේ පින්වුතුන් හැමෝම කැමති මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් එතර වෙන්න. ඒ කියන්නේ මේ හැම කෙනෙකුම බොහොම ආදරෙන් සකසා ධර්මයේ ශ්‍රවණය කරයි. පින්වතුනි විශේෂයෙන්ම මම අද ධර්ම දේශනාව සඳහා බොහොම වටිනා අර්ථයක් ගැබ් වෙලා තියෙන සූත්‍රයක් තමයි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ මහා වර්ගයේ තියෙනවා නිබ්බේධික කියලා සූත්‍රයක්. කලකිරීම පිණිස පවතින සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන කරුණු ටිකක් තමයි අද දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් තැබුවේ. ඒකට මූලික හේතුවකුත් තිබුණා. පින්වතුනි මේ ඉමක් කොනක් පරක් තරක් නැති දීර්ඝ සංසාරේ අපි හැම කෙනෙකු බොහෝ කාලයක සිට ආවා. මේ දීර්ඝ සංසාරේ තව කොච්චර කාලයක් යන්න වේද දන්නේ නැහැ. ඒ සසර නිකම්ම එහාට මෙහාට උඩට පහතට යනවනම් කමක් නැහැ. ඒ යන අතරතුර අනේක අපරිමාණෝ දුක් දුම්නස් වලට පත් වෙනවා. දෙමව්පියෝ සහෝදරයෝ ඥාති හිතේසින් අපෙන් වෙන් වෙනවා. අපි ඒ අයගෙන් වෙන් වෙනවා. මේ වගේ නොයේක් දුක් පීඩාවන් වලට පත්විවි යන මේ සසර දුක් සහිතයි. පින්වතුනි මේ දුක් සහිත සසරේ මේ සසර තුලද වඩාත්ම දුක් සහිත බව තමයි මේ කාම භූමිය කියලා කියන්නේ. සසර ගත්තාම එකසේම ජරා මරණ දුක පවතිනවා. නමුත් රූප අරූප භවයන් තුල යම් පැවැත්මක් තියෙනවා නම් එතන තියෙන දුක ඒ තරම්ම කටුක නැහැ. මේ කාම භූමිය ඇසුරු කරගෙන තමයි පින්වතුනි කూరు කටුකු තියුණු දුක් වේදනාව විඳින්න වෙන්නේ. යම් කිසි විදිහකදී අපිට මේ කාම භූමිය හෝ තරණය කරගන්න පුළුවන් වුණොත් එපමණකින් අපේ ජීවිතවලට අපි පිහිටක් කරගත්ත වෙනවා. ඉතින් මේ දුක්සහගත කාම භූමියෙන් ඈතර වෙන්න ඕනේ කියන අදහස් තිබුණට ඊතර වෙන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේ කාමය කියන ධර්මතාවය මොකද්ද කියලා අපි දන්නේ නැතිනම් ඒ කාමය කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඒ ධර්මයන්ගේ ඇති වෙනස්කම් දන්නේත් නැත්නම් ඒව නැති වෙන නැති තැන දන්නේත් නැත්නම් ඊට තියෙන ප්‍රතිපදාවකුත් දන්නේ නැතුව කාම භූමිය කියන්නේ කාම ලෝකය කියන්නේ දුක් සහිතයි හැම දුක් පීඩාවක්ම තියෙන්නේ කාම ලෝකයේ තුලයි අනේ එයින් අපි ඈතර වෙනවා නම් හොඳයි කියලා අපි අදහසක් ඇති කරගත්තට අපි ඈතර වෙන්නේ මොකද මේ ලෝකයේ තුල තියෙන හේතුඵල ධමයක් සහේතුකයි යම් කිසි දෙයක් ඇතිවෙන්න හේතුවක් තියෙනවා නම් ඒ හේතුව තියාගෙන ඒ හේතුව නැති නොකොට වෙන දෙයක් කළා කියලා ඉස්සල හේතුවෙන් ඇතිවෙච්ච ඵලය නැති වෙන්නේ උපමාවක් කළොත් මේ පින්වුතුන්ට ගොඩාක් බඩගින්නක් ඇති වෙනවා. හරිම බඩගිනි. හරිම පිපාසයි. ඒක දුකක්. ඉතින් මේ බඩගින්න පිපාසය කියන දුක නැති වෙන්න කියලා ඔගොල්ලෝ ලස්සන ටෙලි නාට්‍යයක් බැලුවා කියලා ඒ බඩගින්න නැති වෙන්නේ නැහැ. බොහෝම ප්‍රියමනාප සින්දුවක් ඇහුවා කියලා අර බඩගින්නේ නැති වෙන්නේ. රූපයක් බැලීම නිසා සද්දයක් ඇහිම නිසා දුක නැති වෙන්නේ නැතුව නෙමෙයි නැති වෙනවා. ප්‍රියමනාප රූපයක් බලන්න නැතිකම නිසා පාළුවක් කාංශයක් ඇති වුණා නම් ඒ ටික නැති වෙයි. සද්දයක් අහන්න නැතිකම නිසා ඇතිවෙච්ච දුකක් තියෙනවා නම් ඒ ටික නැති වෙයි. නමුත් බඩගින්න පිපාසය කියන එක ඒකෙන් නැති වෙන්නේ ඒකට කෑම කන්න වතුර බොන්නම වෙනවා. ඒ වගේ කාමය කියන ධර්මතාවය ඇතිවෙන්න යම් හේතුවක් තිබුණා නම් දුක්සහගත කාම භූමිය පවතින්න යම් හේතුවක් තිබුණා නම් ඒ දුක්සහගත භූමිය ඇතිවෙන්න තියෙන හේතුව මොකද්ද කියලා ඒක හොයලා නැති කරන්නේ නැතුව දුක නැති වෙන්න කියලා මොනවා හරි කිරුවට ඒක නැති වෙන්නේ නැහැ. මේ ලෝකේ හැම කෙනෙක්ම අපි කරන්නේ දේ පොළ වස්තු ආහාරක බාන ඉඩකඩ මිලමුදල් මේවා එකතු කරලා දුක නැතුව ඉන්න හදනවා. මම කියන්නේ නැහැ බෑ කියලා. ඒකෙන් නැති කරගන්න පුළුවන් දුක් ප්‍රමාණයක් තියෙනවා. දේ පොළ වස්තුව ඉඩකඩ මිලමුදල් හරක බාන නැතිකම නිසා ඇතිවන දුකක් තියෙනවා නම් ඒ දුකෙන් මිදෙන්න පුළුවන්. නමුත් ලෙඩවීම මහලු බව මරණය දෙමව්පිය සහෝදරයෝ මැරීම නිසා වියෝ දුක් ඇති වෙනවනේ මේ දුක එකෙන් නැති කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. එහෙනම් ඒකට තියෙන හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව නැති කිරීමෙන්ම මේ දුක නැති කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාම භූමිය තුල තමයි ලෙඩවීම, මහලු බව, මරණය, දෙමව්පියන් ගෙන් වෙන්වීම, දුවා දරුවන්ගෙන් වෙන්වීම මේ ආදී දුක් ටික තියෙන්නේ. ඉතින් මෙන්න මේ දුකමයි අපිට ජීවිතවලට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ දුක් ටික අතහරින කෙනා අර ඉහළ කියපු දුක් ඔක්කොම අතහැර ගන්නවා. ඒ නිසා මේ පිමුතුන්ට මේ ජරා මරණ සංඛ්‍යාත සියලුම දුක් අතහැර ගන්න පුළුවන් අවබෝධයක් ලබා දෙන ධමයක් තමයි මම මාතෘකා කළේ. අපිට කාලය බොහොම ටිකක් නිසා අපි මේ සූත්‍රගත අර්ථය ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමා භික්ඛවේ වේදිතබ්බා. කාමය කියලා කියන්නේ මොකද්ද කියලා දැනගන්න. අපි කාම ලෝකේ ඉන්න අපි ඉන්නේ කොහෙද මොන විදිහටද ඉන්නේ කියන එක දැනගත යුතුයි. යම් දෙයක් කරන කෙනා යම් තැනක ඉන්න කෙනා Taman ඉන්නේ කොහෙද මොන වගේ තැනකද ඉන්නේ කියන එක දත යුතුයි. අපි හරියට ඕපිපාතක සත්තු වගේ ඔහේ වැටුනට ඉන්නවා මිසක දන්නේ නැහැ ඉන්නේ කොහෙද කියලාවත්. කාම ලෝකේ කියනවා කාම භූමියේ කියනවා මම කියනවා අපි කියනවා ඉන්නවා. නමුත් අපි ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. එහෙනම් දැන් අපි හඳුනගමු අපි ඉන්න භූමිය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? කාමාභික්ඛවේ වේදිතබ්බා. කාමයේ දත යුතුය. කාමයේ කියන එක දැනගන්න ඕනේ. කාම ලෝකේ ඉන්න කෙනා දැනගන්න ඕනේ කාම කාමය කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමේ භික්ඛවේ කාම ගුණ මම මේ කතා කරන දේ තුල යමක් හිතන්ට කාරණා ලැබෙනවා බොහොම නුවණින් ගන්නට ඕනේ සමහරට ගැඹුරු ස්වභාවයක් තියෙන්න පුළුවන් පංචමේ භික්ඛවේ කාම ගුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ගුණ පහක් තියෙනවා ඉෂ්ට වූ මනාප වූ ප්‍රිය වූ ඇහෙන් දත යුතු රූප ඉෂ්ට වූ මනාප වූ කනෙන් ඇසිය යුතු ශබ්ද නාසයෙන් දැනගත යුතු ගඳ සුවඳ දිවෙන් දැනගත යුතු රස කයෙන් දැනගත යුතු ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ධර්මතා ටික පෙන්නලා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මෙන්න මේ ටික පෙන්වනවා පංචමේ භික්කවේ කාම ගුණ කාම ගුණ පහයි. ඇයි මේකට කාම ගුණ කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. පංචමේ භික්කවේ කාම ගුණ කාම ගුණ පහයි. ওই ටික පහ පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කාමය කියලා කියන්නේ පුරුෂයාගේ ඇලීම් වශයෙන් කරන කල්පනාවටයි. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේහි චිත්‍ර එහිම තියෙනවා. ලෝකේ චිත්‍ර එහිම තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ රාග වශයෙන් කරන කල්පනාවයි කාමය කියලා කියන්නේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති. නමුත් පඬිතිය මොකද කරන්නේ? ඒ කාම ගුණයන් කෙරෙහි තියෙන තණ්හාව හික්මවා ගන්නවා. මෙන්න මෙතනදී අපි හොඳට බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාම ගුණ පහ පෙන්නලා මේ පහ පෙන්නන තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේවා ලෝකේ තියෙන චිත්‍රලු. මේවා කාමේ නෙමෙයිලු රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ධර්මතා පහ පෙන්නලා කියනවා මේ ධර්මතා පහ කාමේ නෙමෙයිලු. මේවා තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ චිත්‍ර එහිම තියෙනවා මේවා චිත්‍ර ලෝකේ. සංකප්ප රාගෝ පුරුසස්ස කාම පුරුෂයාගේ කල්පනාවෙන් තමයි කාමයේ හදාගන්නේ කියලා. අපි මේක ටිකක් බලමු. අපි නිකමට කියමු නිකන් ගනිමු උපමාවක් රුපියල් 1000ක් කියන සල්ලි කොලයක් ගන්න කඩදාසි කොලයක කඩදාසි කොලයක් අනිත් කඩදාසි වගේම කඩදාසියක් ඒකේ යම් තින්ත ටිකකින් චිත්‍රයක් ඇඳලා තියෙනවා දැන් මේ කඩදාසි කොලය පුංචිම පුංචි මේ දරුවෙකුට දුන්නොත් අනිත් කඩදාසි කොලේකුයි මේ කොලේකුයි අතර මෙයාට වෙනසක් තියනවාද? සමහර විටක නිකන් කඩදාසි කොලයකට වඩා මේක ඇතුළේ තියෙන චිත්‍රවලට හරි කැමති වෙයි පොඩි ළමයා නේද? ලස්සන මොනරු ඉන්නකොට මේ වගේ සත්තු ඉන්නකොට චිත්‍රයක් විතරයි යාට නේද? දැන් හොඳට බලන්න සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කෙනා කෙනා හිතින් හිතින් කල්පනා කරලා උපකල්පනා කරලා ඕකටම තමයි සම්මතය කියලා කියන්නේ මේක රුපියල් 1000ක් මේක මෙන්න මෙච්චර වටිනවා මෙච්චර මෙච්චර වැඩ ගන්න පුළුවන් කියලා මේ වටිනාකමක් හදාගත්ත කාසියක් බවට පත් කරගත්ත දැන් ඔන්න කාම වස්තුවක් උනේ මේ කල්පනාව නිසයි චිත්‍රේ ඊට මෙහා චිත්‍රය විතරයි චිත්‍රේ කාම වස්තුවක් හැටියට. එතකොට මේක කාම ගුණයක් විතරයි කාමේ නෑ මේ චිත්‍රේ. මේකේ මේ ආරම්භය තියෙන සංකල්පනාවයි පුද්ගලයාගේ සංකල්පනාවෙන් ඇලෙන ගතියයි පුද්ගලයාගේ කාමේ. මෙන්න මේක රුපියල් 1000ක් වෙනවා 1000යි මෙච්චර වටිනවා කියලා ගත්තාම ඒ කල්පනාවත් එක්ක එච්චර ප්‍රමාණකින් දැන් අපි ඇලෙනවා ඒකට. මේ ඇලෙනකොට දැන් මේ කාමයට තමයි ඇලෙන්නේ. මේ කාමය හදාගෙන කාමයට ඇලෙනවා. මෙයාගේ ඇලීමත් කාමය, කල්පනාවත් කාමය, සංකප්පෝ කාමෝ, රාගෝ කාමෝ, සංකප්ප රාගෝ කාමෝ. දැන් හොඳට බලන්න මෙතනදී කාම භාණ්ඩය කියන එක කාම වස්තුව කියන එක නිර්මාණය කරගෙන තියෙන්නේ මනසින් අපි කෙනා කෙනා හැම කෙනෙක්ම හොඳට දැක්කා අපි තිට්ටන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර තියනවා චිත්‍රකාමේ නෙමෙයි. ඒ චිත්‍ර යම් වස්තුවක් බවට පත් කරගන්නේ අපි අපි ගාව තියෙන සංකල්පනාවකින් අපි ගාව තියෙන උපකල්පනාවකින් මේ අපි හිතාගෙන ඉන්නේ මේ තරම් වටිනාකම් තියෙන දේවල් ලෝකේ අපි ඇසුරු කරනවා කියලා ගොඩාක් වටිනා පුද්ගලයෝ අපි ඇසුරු කරනවා කියලා. ගොඩාක් වටිනා යාන වාහන ඇසුරු කරනවා කියලා. නමුත් හොඳට දකින්ද මේ ලෝකෙ හැම තැනම තියෙන්නේ එකම එක චිත්‍ර. මේ චිත්‍රවලට කෙනා කෙනා අපි හිතින් හිතින් උපකල්පනා කරලා හිතින් හිතින් වටිනාකම් කෙනා කෙනා දීලා කාමය කියලා එකක් හදාගෙන මේ තියෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ බාහිර තියෙන චිත්‍රවලට අපි කරන උපකල්පනාවන් නිසාම අපි ඒ දිහා බලන බව නිසාම කාමයේ කියන එක සම්පාදනය වෙලා ඒ අදහසින් බලනකම නිසාම කාමයේ පරිහරණය කරන්නෙක් වෙලා කියලා අපි දන්නේ. අපි හිතාගෙන ඉන්නේ රුපියල් 1000ක් මෙහෙ තියෙනවා. මිනිස්සුયો ගෙවල් දොරවල් තියනවා. යාන වාහන තියනවා තියෙන වස්තු අපි ඇසුරු කරනවා කියලා. නමුත් හොඳට බලන්න තියෙන්නේ චිත්‍ර චිත්‍රකාම භාණ්ඩයක් කරගෙන ඇසුරු කරන්නේ අපි. එතකොට කාමයෙන් කියන එක හදාගන්නේ කාමයේ කියන එක නැති කරගන්න වෙන්නේ අපිට මිසක බාහිර භෞතික දෙයකින් මේක කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ බව නොදැක්කොත් අපිට කවදාවත් ඉතර වෙන්නත් බෑ. අපි කාමයෙන් ඉවත් වෙන්න කියලා සමහර විට ඉවත් වෙන්න උත්සාහවත් කරා මේ චිත්‍රවලින්. නේද? ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ කාම තුල ඉන්නවා කියලා මේ මුදල් අතේ තියනවා, ගෙවල් දොරවල් පරිහරණය කරනවා, යාන වාහන ඉඩකඩම් පරිහරණය කරනවා කියලා මේ බාහිර භෞතිකයේ දිහා බලලයි අපි කාම වස්තුන් තීරණය කරන්නේ. නමුත් අපි දන්නවා සුද්ධෝදන රජතුමා රජමාලිගාවේ ඉඳලා අධිකම ලැබුව රහත් වුණා. ඉතින් කාමයට අහුනේ නෑනේ. ඈ නොයේක් ධනවත් සිටවරු හිටියා. මොකද අපේ කාමයේ තේරුම් නොගත්තට යථාර්ථයේ තියෙන මේව චිත්‍ර නිසා. මෙතනදී කාමාභික්කවේ වේදිතබ්බා කියනකොට හොඳට දකින්න ඕනේ ඇහැට පෙනෙන හැම දෙයක්ම දකින්න පුංචි දරුවට පෙනෙන මට්ටමේදී හොඳ නරක වලින් කිසිම දෙයකින් තීරණය කරන්න බැරි චිත්‍ර විතරමමයි තියෙන්නේ. පුංචි දරුවට ඔය සල්ලි කොළ ගොඩාක් අතට දෙන්න එයාට ඇහැට පෙනෙන චිත්‍ර ටිකක් මිසක මේක 100යි මේක 1000යි මේක රුපියල් 10යි මේක 20යි කියලා දන්න එයාට කඩදාසි ටිකක් විතරයි චිත්‍ර ටිකක් විතරයි ඒක වටින්නේ එහෙනම් අපිට වටිනවා උනේ ඇයි කොහොමද ඉතින් මේක රුපියල් 1000 නම් චිත්‍රේ නම් මේ රුපියල් 1000 නම් වටිනවා නම් 100 නම් වටිනාකම අඩුයි නම් ලොකු පොඩි කියලා වෙනසක් වෙන්න බෑ. ඒ භෞතික දේ තුල නම් ඒ සිද්ධිය තියෙන ඒක හැමෝම ලැබෙන්න ඕනේ. එක්කෙනෙකුට පොඩි හෝ වේවා ලොකු හෝ වේවා එක්කෙනෙකුට හරි වෙන විදිහකට පෙනෙනවා නම් තව කෙනෙකුට තව විදිහකට පෙනෙනවා නම් අපිට හිතන්න වෙලා තියෙනවා ඒ වස්තුව මත වස්තුව දිහා බලන ආකාරය මතයි මේ වෙනස තියෙන්නේ මිසක වස්තුවේ නෙමෙයි කියන කාරණාව ඒකෙන් පෙනෙනවා අපිට. තේරෙනවද මතක් කරන එක? එතකොට එහෙනම් අපිට පේන්න ඕනේ වගේ කාමා භික්ඛවේ වේදිතබ්බා කියනකොට රූපය ඉස්සෙල්ලා හඳුනා ගන්න ඇහැට පෙනෙන හැම රූපයක්ම ගන්න පුද්ගල යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා කිසිම භාණ්ඩකින් තොරව චිත්‍ර විතරයි මේ ඔක්කොම මේ ඉදිරියෙන් තියෙන චිත්‍රය දිහා යහපැත්තේ තියෙන චිත්‍රය දිහා බලන්න චිත්‍රයක් විතරයි ওই චිත්‍රය ඇතුලේ මිනිස්සු ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා කියලා ඔය මුකුත් නෑ චිත්‍රයක් විතරයි ඒ චිත්‍රය ඇතුලේ සත්තු දකින්නවා පුද්ගලයෝ දකින්නවා ගස් දකින්නවා සත්තු පුද්ගලයෝ ගස් තියනවා කියන හැඟීමකින් අපි ඒ දිහා බලලා හින්දා මිසක නැතිනම් ඒ චිත්‍රය දන්නේ චිත්‍රයේ පැත්තට චිත්‍රයේ චිත්‍රෙමයි චිත්‍රයේ තියෙන දේ තුල ගස් කොළන් තිබුණේ අපිට මිසක චිත්‍රයට නෑ තේරෙනවද ඒක ඒ වගේ මේ බාහිර වස්තුන් තුල ඔක්කොම තියෙන චිත්‍ර ඒ චිත්‍ර තියෙන වස්තුන් දිහා කාරකක් කියලා බලන බලල කාරකක් දකින්නේ මම මිසක ඒක චිත්‍රෙමයි. මේ ඔක්කොම තියෙන චිත්‍ර චිත්‍රයේ දිහා මිනිසියෙක් කියලා බලලා මිනිසියෙක් දකින්නේ අපි ඒ චිත්‍රෙට ඒක මිනිසයා නෙමෙයි. ඒකෙන් මේකෙන් මම මතක් කළේ හොඳට මතක තියාගන්න ඕනේ කාමය කියන එක හැම වෙලාවෙම භෞතික දෙයක රණ්ඩු වෙන තියෙන දෙයක් නෙමෙයි කාමය කියන්නේ මනස තුලින් හදාගත් එකක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඔන්න ලෝකේ චිත්‍රකාමේ නෙමෙයි. ඔන්න රූපය කියන එක කාම ගුණයක්, චිත්‍රයක්. ඒක කාමයේ වුණාම තියෙන ලක්ෂණය දකින්න ඕගොල්ලන්ට චිත්‍ර පේන්නේ නැතුව. චිත්‍ර පේන්නේ නැතුව පෙනෙයි පුද්ගලයෝ ගෙවල් දොරවල් කාර් වාහන පෙනෙයි පෙනෙන ගානේ ඕගොල්ලෝ දකින්න මේ ගෙවල් දොරවල් දූ දරුවෝ ඉඩ කඩන් හැටියට පෙනෙන බවයි කාමේ එහෙම පේන්නේ ඒව කාම වස්තු නිසා නෙමෙයි ඒ චිත්‍ර ගැන අපි පුද්ගල ගෙවල් දොරවල් කියලා බලපු මිම්ම නිසායි අපිට මෙහෙම පෙන්ලා තියෙන්නේ මේ මට්ටම නේද මම කාමයේ ඉන්නවා කියලා කියන්නේ මම කාම ලෝකේ ඉන්නවා කෙනා කෙනා කාමයේ පරිහරණය කරනවා ඔන්න කාම භූමිය මේ බාහිර චිත්‍රය එහෙම කාම භූමිය නෙමෙයි ඔගොල්ලෝ හිතනවා නම් මේ බාහිර භෞතික ලෝකයේ තුල ඉන්න එක කාම කාම භූමිය කියන එක හිතේ පවතින ධර්මතාවයකින් දකින්න. මෙතනදී සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ කෙනා කෙනා මේ කාමයේ තුල ඉන්න හැටි කාමයේ හදාගෙන ඔගොල්ලෝ කාමී ජීවත් වෙන හැටි දකින්න. සද්දයක් ඇහෙනකොට සද්දය කියන එක තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර එහෙමම තියෙනවා. සද්දය කියන එක කාමේ නෙමෙයි. අපි කියමු සද්දය ඇහෙනකොට අපිට ගිරවෙක් පේන්න පුළුවන්, බස් එකක් පේන්න පුළුවන්, බැල් එකක සද්දයක් වෙන්න පුළුවන්. අන්නේ බස් එකක සද්දයක් වුණොත්, ගිරවෙක් කෑ ගහන සද්දයක් වුණොත් අන්න දැන් සද්දේ ආරම්භය කාමේ අපි හදාගන්න. අපි කියමු අපිට සද්දයක් ඇහෙනවා. ඔය ඇහෙන සද්දයම විදේශික කෙනෙක් ඇවිල්ලා හිටියොත් එයාටත් ගිරවෙක්ව පෙනෙයිද? ඒ සද්ද ඇහෙනකොට අපිට ගිරවෙක් සිහි වෙයි නම් ඔය ගැන දන්නේ නැති කෙනෙක් ආවොත් එයාටත් අපිට පේන රූපෙම පෙනෙයිද? නෑ. එහෙනම් සද්දය කියන එකට අර හිතට ඇඳෙන රූපي අයිති නෑ. සද්දය කියන එක චිත්‍රයක් විතරයි. ඒකට සටහන් නෑ. ඇහෙන සද්දයට අපි ඈඳ ගන්නවා නේද හැඩයක්. ගිරවෙක්ගේ බල්ලෙක්ගේ පූසෙක්ගේ කියලා අර හිතින් ඈඳ ගන්න කොටස අන්න මේක තමයි අපේ සංකල්පය. සංකප්ප රාගෝ දැන් මේ සංකල්පනාවෙන් යුක්තව අපි අර සද්දෙට ඇලෙනවා. මොකද්ද? ගිර වගේ සද්දේ. අන්න අපිට කාමේ නිර්මාණය වෙලා. නමුත් තිත්තන්ති චිත්‍රානි සතේව ලෝකේ ලෝකේ චිත්‍රය. ඒක සද්දේ කියන එක චිත්‍රයක්. ඒකේ මුකුත් නැහැ හැඩ. අල්ලන්න, ගැටෙන්න, බැඳෙන්න දේවල් මුකුත් නැහැ. නමුත් මේක කාම ගුණයක් චිත්‍රයක් විතරයි. ඒ චිත්‍රය කාමය කරගන්නේ. අපි කියමු දැන් අපිට ගත්තහම කවුරු හරි ගායකයෙක්ගේ සද්දයක් ඇහෙනකොටම අපිට එයාගේ රූපේ සමහරට පේනවා. ওই සද්දය අහලා නැති විදේශී කෙනෙක් ඇවිල්ලා ওই සද්දය ඇහුවොත් එයාටත් අපිට වගේ මේ ගායකයා පෙනෙයිද? එහෙනම් මේ සද්දයට අයිති නෑ අර අපේ හිතට පෙනෙන කොටස කියන එක කියනවා ඒක නේද? එහෙනම් හිතට පෙනෙන කොටස තමයි අපේ කාම සිහි කරගන්න එක. ඒ පෙනෙන සිහි වෙන අදහසින් අර සද්දයට ඇලෙනකොට දැන් ඔන්න සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. දැන් ඔන්න කාමේ නිර්මාණය වෙලා. හොඳට බලන්න එතකොට ඒ චිත්‍රය ආරම්භය ආරම්භය කාම ගුණයේ ආරම්භය කාම අදහසක් අපි ඇති කරගෙන මේ අහවල් කෙනා කියලා කෙනෙක්ගේ සද්දයක් නිර්මාණය කරගෙන ඒ අදහසින් බලන නිසා අපිට කෙනෙක්ගේ සද්දයක් වෙලා මිසක අපිට කෙනෙක්ගේ සද්දයක් ඇහෙන්නේ සද්දෙට කෙනෙක් නැහැ හොඳට මතක තියාගන්න අපිට ඇහෙනවා කෙනෙක්ගේ සද්දයක් හැබැයි සද්දෙට කෙනා නැහැ හැම වෙලෙම එහෙම යන්නේ අපිට පේනවා චිත්‍රයේ කෙනෙක් පේනවා චිත්‍රෙට කෙනා නැහැ. අනිත් පැත්තට දකින්න ඕනේ. ඊට පස්සේ ඒකයි පංචමේ වික්‍රේ කාම ගුණ කාම ගුණ ටික ඉස්සලා හොඳට දකින්න. චිත්‍ර ටික හොඳට දකින්න. චිත්‍ර ටික දැනගත්තාම චිත්‍ර ටික දැක්කහම අපිට පුළුවන් මොකද්ද? කාමය කියන එක වෙන් කරගන්න. අන්න එයාට කවදාම හරි දවසක පුළුවන් කාම ලෝකෙන් එතර වෙන්න. කාම ලෝකේ කියනකොට බාහිර භෞතික සිද්ධිය ඇඳ ගන්න එපා. මේ දේවල් හම්බ වෙනකොට පුද්ගලයා කෙනා කිය කියා හිත ඒව ආරම්භය හිතලා හිතලා ඇති කරගෙන මානසික මට්ටම තුල බැසගෙන ඉන්න ගතිය දකින්න කාම ලෝකී කියලා. චිත්‍ර තුල කඩදාසිය තුලද රුපියල් 1000 තිබුණේ. රුපියල් 1000ක් තියෙන රුපියල් 1000 අයිති කාම ලෝකෙට. රුපියල් 1000 කාම භාණ්ඩයක්. රුපියල් 1000 කොහෙද තියෙන්නේ? අපි කෙනා කෙනා මනස තුලින් වටිනාකමක් දීලා හදාගත්ත පඤ්ඤප්ති මාත්‍රයක් තුල නිර්මාණය වෙච්ච සිද්ධියක් මිසක භෞතිකව පෙන්වන්න පුළුවන් සිද්ධියක් එහෙම නෑ නේද? ටිකක් බුද්ධිමත් හිතන්න ඕනේ. කඩදාසියෙන් පෙන්වන්න පුළුවන් සිද්ධියක් නෑ. ඒකෙන් මම මතක් කළේ ඒකයි කාම ලෝකය කියනකොට අපි මනෝමයෙන් හදාගත්ත સિદ્ધාන්තයක් තුල ජීවත් වෙන අය මිසක ඊට පස්සේ අපි ජීවත් වෙනවා කියන සිද්ධියත් ওই වගේම සිද්ධියක් මිසක ඒක මෙතන තියෙන ඊගාවදී දැන් අපිට හිතෙනවා ওই ටික කියාගෙන කියාගෙන යනකොට එහෙනම් අපි ඉන්නේ කාම ගුණ ගොඩක් මැද්දේ කාම කියන්නේ අපි හදාගත්ත එකක් නෙවෙයි ඊට පස්සේ අපි කියන එකත් ওই වගේම රූපයක් තුල හදාගත්ත එක කාම වස්තුවක් විතරයි මේ වගේ සද්ද වගේම ගන්ධයක් දැනෙනකොට හොඳට කාමයේ සහ කාම ගුණය වෙන් කරගන්න ඉස්සර වෙලා ගන්ධය කියන එක දැනෙනකොට අපි කියමු යම්කිසි විදියකදී අපිට රෝස මල් සුවඳ කියලා එනවා කියලා. දැන් ওই ගන්ධය ගැන නොදන්න නොදැක්ක කෙනෙකුටත් ওই ගඳ දැනේ. හැම කෙනෙකුටම ওই ගන්ධය දැනනකොට ওই පෙනෙන රෝස මල සිහි කරගන්න පුළුවන්. ඒ ගැන නිමිත්තක් අරගෙන තිබුණු කෙනෙක් නැති වුණොත් මේ සුවඳ අරඹය සිහි කරගන්න පුළුවන් කම නැහැනේ. එහෙනම් රෝස මල කියලා හෝ හඳුන් කූරු සුවඳ හෝ කියලා ගන්ධය අරඹය සිහි කරගන්න අර කොටස සගන්ධයට අයිති නැහැ. එතකොට ගන්ධය කියන එක චිත්‍රයක් විතරයි. ඒක කාම ගුණයක් විතරයි. ඒක හඳුන් කූරු සුවඳ කියලා එකක් හෝ මල් සුවඳ කියලා එකක් හෝ දුගඳ කියලා ඒවා ලෝකේ නැහැ. එහෙම දේවල් නෑ. මොකද අපි හැම වෙලාවෙම ඇලෙන්නේ හෝ ගැටෙන්නේ මේ කාමයක අර අසුචි ටික හරි දුගඳයි නැත්නම් අර මල් ටික හරි සුවඳයි කියලා තමයි අල්ලන්න හෝ ගැටෙන්න නිමිති හිටින්නේ. ගඳ ගැන සුවඳ ගැන ඇලෙන්න ගැටෙන්න විදිහක් නෑ අල්ල ගන්න එකක් නැති වුණා. නිමිත්තක් තිබ්බේ නැත්තම් මොකකින්ද අපි මේ ගන්ධය අල්ලගන්නේ ආපහු? හිතට සිහි කර ගන්ධයක් දැවුනොත් ඕගොල්ලන්ට මේ පින්වතුන්ට ඒ ගන්ධය ගැන කිසියම් සටහනක් සිහි කර නොගත්තොත් හොඳයි හෝ සැපයි කියලා ගඳ විඳින්න පුළුවන් දාපහු. හඳුන් කూరు සුවඳ කියලා සිහි කරගත්තොත් තේරෙනවා ඔන්න ඒක වැරදි. දැන් අසුචි ගඳ කියලා හෝ ගත්තොත් ඒක දැන් වැරදි ඒක අයිති නැති එකක් කියලා තේරෙන. ඔහොම ඔහොම හිතට උපදින්න තියෙන උපකල්පනා ටික සංකල්පනා ටික අර ගුණයට ගඳ කියලා තේරුණු එකට බැඳේ නැති වුණොත් ඕගලන්ට ගඳ කියලා ඇලෙන්න හෝ ගැටෙන්න විඳින්න යමක් හම්බ වෙයිද කියලා බලන්න පුළුවන් වෙයිද? තේරෙනවද කියන්නේ? ටිකක් හිතන්න. එහෙම වුණොත් ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්න ප්‍රේදයක් නැති වෙයි. අන්න කාම ගුණයේ කිසිම වෙලාවක ඇලෙන්න බෑ. ගැටෙන්න බෑ. ගැටෙන්න නෑ. එතකොට යම් වෙලාවකදී නාසයට දැනෙන ගඳ සුවඳ දෙක නාසයට දැනෙන ගඳ සුවඳ දෙක අසුචි දුර්ගන්ධය හෝ මල් සුවඳ හෝ හඳුකුරු සුවඳ හෝ වෙලා තියෙනවා නම් දකින්න ඕනේ ගන්ධය කියන එක චිත්‍රයක් ලෝකේ තියෙන කාම ගුණයක් ඒක හඳුන් කూరు හෝ මල් හෝ කෝපි සුවඳ හෝ කලේ අපි අපිම කළා අපිම ඇලෙනවා කාමය කියන එක දකින්න ඕනේ කාල වෙලා අපිට <laughs> මදි වී ඒ නිසා මේ අනුසාරයෙන් දකින්න ඕනේ පංචමයේ භික්කවේ කාම ගුණා කියනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා. කයට ගැටෙන දේත් එහෙමයි. ගැටෙන දේට නිමිත්තක් තියන්න එපා. දැන් අපිට හිතුනොත් මේ කයට ගැටෙනකොට අපිට හිතෙන්නේ මේ ඇඟේ ගැටුනේ මේ පුටුව කියලා. මං ඉන්න පුටුව කියලා. නේද? ගැටෙන දේ චිත්‍රයක් විතරයි කාම ගුණයක් පුටුව කියලා තේරෙන එක මගේ සංකල්පය, මගේ රාගය. ඒ සංකල්ප රාගය නිසායි මට පුටුව ඇඟේ ගැටුණා වගේ වෙන්නේ. එතකොටයි ගැටෙන්න වෙන්නේ. හොඳයි. මගේ ඇඟේ මේ ගැටුනේ පුටුව කියලා අපි හිතන්නේ. උපත් උපන්න දවසේ ඉඳලම ඇස් අන්ධ ඇස් දෙක නොපෙනෙන පින්වතෙක් හිටියොත් එයාගේ ඇඟෙත් ওই ටික හැපුණොත් ওই මට පෙවුණු පුටුව පෙනෙයිද? හැපුණ දෙයට යට නිමිත්තක් තියෙයිද? එහෙනම් මෙන්න මේ සටහන් යුක්ත මේ පුටුවයි මගේ ඇඟේ හැපුණේ කියලා හැපුණු දෙයට මට පුටුව පේනවා නම් පේන පුටුව හැපුණු දෙයට අයිති සිද්ධියක් නෙමෙයි. පුටුව වැඩිපුර අමතර දාගත්ත කෑල්ලක්. පුටුව තමයි කාමේ. පොට්ටබ්බේ තියෙන කාමේ තමයි මොකද පුටුව කියන එක අපිට තේරෙන්න ඕනේ. මොකද උපතින් රූප නොපෙනෙන කෙනෙක් වුණොත් එයාටත් හැපීම දැනේ. දැනුණාට මට සිහි වෙන මට්ටම සිහි වෙනවද? සිහි වෙන්නේ නේද? එහෙනම් ඒ විදිහට එහෙනම් දකින්න ඕනේ පංචමේ භික්වේ කාම ගුණ මේ කාම ගුණ කෙරෙහි කාම ගුණ කෙරෙහි ඇතිවෙන සංකල්පනා සහ රාගය තමයි කාමය. ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ ටිකෙන් පින්වතුනි බොහෝම වටිනා යමක් කියනවා. මේ දුක්සහගත සසරේ මෙච්චර කාලයක් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපාය සංඛ්‍යාත මේ කාම භූමිය අපිට ඉක්මවන්න බැරුනේ කාමයේ කියන එක හඳුනන්නේ නැති හින්දා. හැම වෙලාවෙම අපි කාමයේ නැතිකරන අපිට හයි වෙන දවස්වලට අපිට ඉගෙන ගන්න හම්බුනේ බාහිර දේවල් කාමයේ කියලා. අපි එහෙන් උත්සාහවත් වෙනවා. නමුත් කාමයේ නැති කරගන්න බෑ. කාමයේ කියලා උගන්නන නියම විදිහට උගන්නන ශාස්ත්‍රඥ වහන්සේලා හම්බ වෙන දවසට අපි මිනිස්සු වෙලා නැහැ. හැබැයි අද නියම විදිහට කාමයේ උගන්වන ශාස්ත්‍රඥ වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ හම්බ වුණා. ඒක ඉගෙන ගන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා. අද අපි කාමයේ කියන එක ඉගෙන ගත්තොත් තේරුම් ගත්තොත් අපිට කාමයෙන් මිදෙන්න පුළුවන්. ඔන්න දැන් අපි දන්නවා බාහිර භෞතික දේවල් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ආරම්භය මනස තුල උපදින සංකල්පනාවයි රාගයයි කාමය කියලා ඒකේ අර්ථය මේ විදිහට අදට යම් පමණකින් තේරුම් කරගන්න මෙහෙම දිගටම විස්තර කරන්න වෙලා මදි. ඊට පස්සේ පස්ස සමුදයෝ කාම සමුදයෝ හොඳට පෙන්නනවා කාමය කියන එක ඇති වෙන මොකක් නිසා ස්පර්ශය නිසා ඇහැට රූපයක් පෙනෙන අවස්ථාව ගන්න ඒ රූපයක් ස්පර්ශ වුණායින් පස්සේ නේද අපි ඒගෙන හිතන්නේ එහෙනම් මේ මල් පුපුරක් මිනිස්සෙක් කියලා කාම වස්තුවක් හැදෙන්නේ අපිට කුමක් නිසාද? ස්පර්ශය නිසායි. ඇයි මොනවා හරි දෙයක් ස්පර්ශ වුණාට පස්සේයි චිත්‍රයක් අපිට හම් වුණාට පස්සේනේ චිත්‍රයට හිතන්නේ. ස්පර්ශය නිසායි කාමය කියන එක ඇති එතකොට මේ කාමයන්ගේ වේමත්තතාවය වෙනස්කම මොකද්ද? අඤ්ඤේසු රූපකාමා රූපයෙන් දකින දේට වඩා වෙනස් ශබ්දයෙන් විඳින්න වෙන මට්ටම. සද්දයට වඩා වෙනස් ගන්ධයෙන් විඳින්න වෙන මට්ටම. මේ අරමුණු වල නානත්වයෙන් දකින්න කාමයේ නානත්වය. කෙනෙකුට රූප බලලා කම් තැප විඳින්න පුළුවන්. කෙනෙකුට සද්දයක් අහලා විඳින්න පුළුවන්. මේක තමයි කාමේ නානත්වය කියන්නේ. ඊට පස්සේ කාමේ විපාකය මොකද්ද? මේ කාමයේ වළඳනකොට කාමයේ වැළඳුවොත් ඕකෙන් ඇති දෝෂේ මොකද්ද විපාකේ මොකද්ද? යං කාමය මානෝ තජ්ජං තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාගියව අපින්න භාගියව මේ කාමයේ තියෙන විපාකේ තමයි මොකද්ද මේ කාමයේ වළඳ කරන තාක් කාමයේ කියනකොට හොඳට බලන්න ඕනේ කාම ගුණයේ ආරම්භය කාම අදහසක් උපදවාගෙන ඒ අදහසින් ඒ දිහා බලලා ඒ විදිහට ඒ වස්තුව පිළිගන්නේ කඩදාසිය තියෙන්නේ කඩදාසිය ආරම්භය රුපියල් 1000යි මෙච්චර වටිනවා කියලා හිතලා ඒ අදහසින් ඒ දිහා බලනවා. එතකොට පේන්නේ මොකද්ද? ඒ වස්තුව රුපියල් 1000ක් වගේ. ඔන්න කාම භාණ්ඩය වස්තුකාම කියන්නේ රුපියල් 1000ක් හම්බ වෙන එක. ඒක හදාගත්තේ කාම ගුණයි ක්ලේශ කාමයේ දෙක එකතු කළා. කාම ගුණයි මේක රුපියල් 1000ක් මේක මෙච්චර වටිනවා කියලා කාමයේ සංකල්පනාවෙන් හිතුවා හිතලා එන්න මේ දිහා බැලුවා. ඒකේ වටිනා දේ තමයි මේක හැදෙන එක. එතකොට මේ කාමය කියන එක මේ වස්තුකාම ක්ලේශකාම කියන කාම කියන ධර්මතා දෙකේදී අපි දැක්කා හතරනකුඩක් යම් වටිනාකමක් දීලා මේ වස්තුකාමය ක්ලේශකාමය කියන ධර්මතා දෙක නිසා අපි කාමය නිර්මාණය කරගත්තා කාමය හදාගත්තා එතකොට මෙන්න මේ කාම ගුණ වලින් අපිට මිදෙන්න නම් පෙන්නව මොකද දැන් කාමයන්ගේ වෙනස්කම මොකද්ද මේ මේ විපාකය මේ තජ්ජන් තජ්ජන් අත්භවං අබිනිබ්බතිති පුඤ්ඤ භාගියාව අපුඤ්ඤ භාගියාව මේ විදිහට බලලා කාමය හදාගෙන විඳිනකොට ඒකේ තියෙන දෝෂේ මොකද්ද? මෙන්න මේ විදිහට කාමයේ අතොන්හැර ඉන්නකොට තියෙන දෝෂේ තමයි කුසල හෝ අකුසල හෝ කර්ම අනිවාර්යෙන් රැස් වෙලා හ්ම් පුඤ්ඤ භාග්‍යව අපුඤ්ඤ භාග්‍යව සසර ඉපදීම හිස් වෙන්නේ. යං කාමයේ මානෝ තජ්ජං තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තේති එයින් එයින් යමකට යමකට කැමති වෙයි නම් එයින් එයින් කුසල හෝ අකුසල විදිහට ආත්ම භාවයන් උපදවනවා කියන එක නතර වෙන්නේ එතකොට මේ කාමයේ විපාකේ හොඳට දකින්න ඕනේ. ඒකයි මම කිව්වේ කාමයේ දකින්න ඕනේ අර චිත්‍ර ටිකට වටිනාකමක් දීලා කාමයේ හදලා ඒ විදිහට පරිහරණය කරන තමයි එක මට්ටම තමයි කාමයේ පරිහරණය කරනවා කියන්නේ මේ කාමයේ. එතකොට මේ කාමය පරිහරණය කළොත් විපාකය මොකද්ද? ඉපදීම නතර වෙන්නේ පුඤ්ඤ භාගියව අපුඤ්ඤ භාගියව ආත්ම භාවය නතර වෙන්නේ ආත්ම භාවය නතර වෙන්නේ කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාස නතර වෙන්නේ ඔන්න විපාකේ එතකොට කතමෝ කාම නිරෝධෝ කාම නිරුද්ධ කරන්නේ කොහොමද කාම නිරුද්ධ වෙන්නේ කොහොමද පස්ස නිරෝධෝ කාම නිරෝධා. එතකොට ස්පර්ශය නිරුද්ධ වෙයි නම් ප්‍රිය වූ මනාප වූ පංචකාම ගුණ උපද්දන චක්කු සම්පස්සයක් තියෙනවා. ඒ චක්කු සම්පස්සේ නිරුද්ධ වුණු කාම ගුණ ධර්මයන්ගෙන්ම මනස මිදෙනවා නම් ඒ අරඹය කාමයේ හදාගන්න බවක් අපිට වෙයිද? වෙන්නේ කාමය ඒ කියන්නේ පංචකාම ගුණ කියලා කියන්නේ කාමයට හිතේසි. පංචකාම ගුණ උපන්නොත් ලෝකෙට කාමයේ ඇති නොවි ඉන්නවා කියන එකක් බෑ. විස හොද්ද දැඩි පිපාසයකුත් හැදෙනකොට ඉදිරිපිට හොඳ වතුරු විදුරුකුත් තියෙනකොට නොබී හිටියොත් තමයි පුදුමනේ ඒ වගේ පංචකාම ගුණයක් තියෙනකොට ඒක හොඳ නරක විනිශ්චය නොකර හිටියොත් තමයි පුදුමයි. හොඳ නරක විනිශ්චය කිරීම වෙන්නේ ඉබේමයි. ඔකට කියනවා කාම ඕග කියලා මේ පේන රූපය හොඳ නරක විනිශ්චය කරලා තීන්දුව తీරන ගන්න බවට මනස හුරු කළා බොහෝ කල් සිටින් ඉඳලා. ඒක ඉබේම දැන් වෙනවා. ඕග කියන්නේ යෙදෙනවා. යෝග කියන්නේ යෙදෙනවා. ඕග කියන්නේ ඒ අනුව ගහගෙන යනවා මේ විදිහට. එතකොට මේ කාමය කියන එක හදාගෙන කාමය කියන එක විඳින්නේ. දැන් ඕග යෝග ග්‍රන්ථ කියලා කියන්නේ කාම ගුණ වලට කාමය හදාගන්න නැතුව ඉන්න බෑ. එතකොට ස්පර්ශය නිරෝධයෙන් කාමයේ නිරෝධයි කියලා මතක් කළේ යම් කිසි කෙනෙකුට මේ කාම ගුණ ධර්මයන්ගේ නැති කිරීමට උත්සාහවත් වෙනවා නම් කාම ගුණ ධර්මයන් කෙරෙහි ඇති වෙන ධර්මතාවයක් ඇති නොවෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඒ කිව්වේ රූපේ පේන රූපය කියන එකනුත් මිදෙන්න කෙනෙකුගේ මනසේ යෙදිලා තියෙනවා නම් රූපය කියන එකිනුත් කෙනෙකුගේ මනසෙ මිදෙනවා නම් රූපය අර්භය තණ්හාව ඇති වෙනවා කියන එක කොහෙන් ලැබෙන්නේද? ලැබෙන්නේම නැහැ. රූපය තිබුණොත් නම් තණ්හාව කියන එක ඇති වෙන්නේ. තණ්හාව නැති කරන්න අමුතුවෙන් දෙයක් ඕනේ නැහැ. කාමය නැති කරන්න අමුතුවෙන් දෙයක් ඕනේ නැහැ. කාමය ඇති වෙන්න තියෙන ගුණයම නැති වෙනවනේ. ඒක ස්පර්ශ නිරුද්ධ වුණොත් කාමයේ හිටින්න විදිහක් නැහැ. ස්පර්ශ වුණොත් වෙන්නේ මොකද්ද? කාම ගුණය මතුවෙනවා. කාම ගුණය තිබුණොත් මොකද වෙන්නේ? කාමය හදා ගන්නවා. කාමය හදාගත්තොත් මොකද වෙන්නේ? කුසල අකුසල එයින් උපදන ආත්ම භාවය ඇති කරවනවා. දුක් විඳින්න වෙනවා. දුක නැති වෙන්න නම් එයින් උපදින ආත්ම භාවය නැති වෙන්න ඕනේ. ඒ ආත්ම භාවය නැති වෙන්න නම් කාමය නැති වෙන්න ඕනේ. කාමය නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කාම ගුණයන් කෙරෙහි නුවණ තියෙන්න ඕනේ. ඒ නිසායි ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මොකද්ද? අය මේව අරිය අට්ටාංගිකෝ මග්ගෝ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කාම නිරෝධ කරන ප්‍රතිපදාවයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මා දිට්ඨිය. මෙතනදී මම මේ ටිකට කෙටි ධර්මතාවයක් පෙන්වන්නම් ඇහැ පරිහරණය කරන සිද්ධියේදී රූපය ඇහෙන් රූපයක් දකිනකොට රූපයක් පෙනෙනකොට දකින්ද කාම ගුණ කියන මට්ටම. එතකොට හැම වෙලාවෙම මනෝ විඥාන මට්ටමින් ජවම් මට්ටමට යනකොට අපිට කාම භාණ්ඩයක්මයි හම්බ වෙන්නේ. කාම වස්තුවක්මයි හම්බෙන්නේ. ඇහැට පේන්නේ කඩදාසිය දැනගන්නේ රුපියල් 1000ක් අපි. එතකොට කාම ගුණයට කාමයේ ඇති කරගෙන තියෙන්නේ. දැන් මෙතනදී කාමයේ නිරෝධ කරන ප්‍රතිපදාව කියලා කිව්වේ මේ කාම ගුණ අතහැරෙන විදිහට මනස තියාගන්නවා. ඇහැ පරිහරණය කරනකොට රූපේ නොඉක්මවා පවතින මනස කාම ගුණයන්ගේ පවතිනවා. හැබැයි එපමණකිනුත් කාමය එයාට නැහැ. කාමයේ ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ තව. කාමය නැහැ. කාමයේ ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. එතකොට මෙන්න මේ වගේ සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ ආයතන ටික පරිහරණය කරද්දී ඇහැ පරිහරණය කරද්දී රූපේ ඉක්මවන විදිහට කන පරිහරණය කරද්දී සද්දේ, නාසයේ, ගන්ධයේ, දිව රස පරිහරණය කරද්දී ඒ ඒ අරමුණු ඉක්මෙන විදිහට ඥාන දර්ශනයක් අරගෙන ගියොත් ඒ අයට මේ ස්පර්ශය අතහැරෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනවා. ඔය සම්බන්ධව හොඳ සූත්‍රයක් තියෙනවා. සුත්ත කුද්දක නිකායේ සුත්ත නිපාතේ කලහා විවාද කියන සූත්‍රයේදී මේ ලෝකේ සැප දුක් වේදනා විඳින්නේ පෙනෙන්නේ කුමක් නිසාද ස්පර්ශය නිසා ස්පර්ශය පෙනෙන්නේ කුමක් නිසාද නාම රූප නිසා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුත්තර දෙනවා අහන ප්‍රශ්නකට ලෝකයා මේ ස්පර්ශය ස්පර්ශ නොවෙන්නේ මොන විදිහකට හිටියාමද රූපම් විභූතේන පුසන්ති පස්ස රූපය ඉක්මෝ කල් ස්පර්ශය ස්පර්ශ වෙන්නේ රූපය ඉක්මන විදිහට ඉන්නේ කොහොමද කිව්වහම ඉන්න විදිහට හොඳ දර්ශනයක් වෙන මේ කියන දර්ශනය මේ විදිහටම පෙන්වනවා බුදුරජාණන් වහන්සේ අනේ කලහ විවාද සූත්‍රයේදී අනේ ටිකත් අර්ථය තේරුම් කරගන්න අපිට දෙකට අනුශාසනා කරන්න කාලෙ මදි. එතකොට මෙතෙන්දී මම කෙටියෙන් මතක් කළේ මුළු ලෝකයක්ම භෞතික දේ තුල කාමයේ දකිද්දී අපි බුද්ධිමත් වෙන්නට ඕනේ කාමය කියන එක අපේ මනස තුලින් උපකල්පනාත්මකව හදාගත්ත එකක් අපේ මනස හදා ගැනීමෙන් කාමෙන් ඈතර වෙන්න පුළුවන් කියන මේ දැක්මට ඇවිල්ලා තම තමන්ගේ හිත හදාගෙන මේ දුක්සහගත කාම ලෝකයට නැවත නොවන තත්වයට මේ හැමදෙනාම එන්නට උත්සාහවත් වෙන්නට ඕනේ ඒ බව නොදක භෞතික දේ තුලින් කාමයේ දකිනකොට තියෙන අවාසිය තමයි ඈතර වෙන්න තැනක් නැහැ එයාට කාමෙන් මිදෙන්න වෙන්නේ මේ මුළු ලෝකෙම නැති වෙච්ච දවසට. ඇයි ඒ ලෝකය නම් කාමේ කාමෙන් ඈතර වෙන්න ක්‍රමයක් නැහැ. නමුත් භෞතික වස්තුව තුලට කාමයේ නොතබා තමන්ගේ මනස තුලින් කාම ලෝකයේ දැක්කහම මනස හදාගෙන කාමෙන් ඈතර වෙන්න පුළුවන්. කාමයේ භූමියනුවගේ දුකෙන් මිදෙන්න පුළුවන් අවස්ථාවක් වාසනාවක් උදා වෙනවා. බුදුරජාන් වහන්සේ ඒ වාසනාව පෙන්වලා එතෙන්ට මනස අරගෙන ඒක දුරු කරන ඒ මිදෙන මාවතකුත් පෙන්වලා තියෙනවා. ඒ ගැනත් තව ටිකක් හොයලා බලලා අරගෙන ඒ මාර්ගයේ වඩලා කාම භූමියෙන් එතර වෙන ඥාන දර්ශනයක් ලබාගෙන මේ ජීවිතයේදීම මේ දුක්සහගත කාම භවයෙන් එතර වෙන්න හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. අද මම මේ යම් පමණකින් හෝ අවස්ථානුකූලව කළ මේ දේශනාව ඒ සඳහා සිටීමට හෝ යමක් මේ පින්වුතුන්ට උපනිශ්‍රියම වේවා කියන අදහස් ඇති කරගන්නට ඕනේ. හැමදෙනාම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලය දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං චිරන් රැක්කන්තු නම් පරං. පින්වතුනි මේ ඉමක් කොනක් පරක් තෙරක් නැතුව අනවරාග්‍රූ දුක්සහගත සංසාරේ දිගින් දිගට යන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ලෝකයට දේශනා කළ සද්ධර්මයේ අනවබෝධය නිසායි. ඉතින් මේ සද්ධර්මයේ අනවබෝධයෙන් ඉන්න ලෝකයේ කෙරෙහි Tamanට යමක් කරන්න බැරි වුණා. අනේ මේ සද්ධර්මයෙන් බිඳක් අහලා අහිංසක මේ ලෝකයා දුකෙන් එතර වෙනවා නම් කොච්චර හොඳද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තව කෙනෙක් කෙනෙක් අහනවා නම් කොච්චර හොඳද? අනේ ඒක අපිටත් යහපතක් වෙනවනේ කියන මහා කලන සිතක් ඇති කරගෙන එබඳු කලන අදහසකින් අද මේ ධර්ම දේශනාව සඳහා ආදර බොහොම විශේෂ දායකත්වයක් සපයනවා ගාල්ලේ කරාපිටියේ පදිංචි ගාමිනී ගුණරත්න මහත්මයා එතුමා විතරක් නෙමෙයි ඒ ගාමිනී ගුණරත්න මහත්මයාගේ ආදරණීය දියණිය වන ඒ වෛද්‍ය ගීතාංජලි ගුණරත්න මැතිණිය ඒ වගේම ඒ තමන්ගේ අනිත් සහෝදරයෝ ඒ වගේම ඒ ගීතාංජලි ගුණරත්න මැතිණියගේ ස්වාම පුරුෂයා වන උපුල්ලේක නායක මහත්මයා ඒ තමන්ගේ ආදරණීය දියණිය ඒ සියලු දෙනාමත් එකතු කරගෙන තමන්ගේ දරුවෝ මුණුපුරෝ සියලු දෙනාමත් එකතු කරගෙන මේ සත්ක්‍රියාව සඳහා විශේෂ දායකත්වයක් විශේෂ අනුග්‍රහයක් දක්වනවා. ඒ විතරක් නෙමෙයි ඒ අසල්වාසී හිතේසී සියලු දෙනාමත් එකතු කරගෙන ඒ ගාල්ලේ කරාපිටියේ පදිංචි ගාමිණී ගුණරත්න මැතිතුමා මේ සද්ධර්මයෙන් විදක් ලෝකයට දෙන මේ සත්ක්‍රියාවට දායක වෙනකොට මේ සත්ක්‍රියාව කරනකොට පුංචි අහිංසක බලාපොරොත්තුකුත් හිතේ කොනක තිබුණා. ඒ තමයි මීට වසරකට පෙර මියගිය තමන්ගේ ආදරණීය ස්වාමි දියණිය වන ඒ දූදරුවන්ගේ ආදරණීය මෑණියන් වන ගාල්ලේ කරාපිටියේ පදිංචි ඉඳලා මිය පරලෝකයේ හෙලේනා ගුණරත්න තමන්ගේ ස්වාමි දියණියට ඒ තමන්ගේ ආදරණීය මෑණියන්ට පරලෝකෙන් සංග්‍රහ කිරීම සඳහා පින් අනුමෝදන් කරන්න ඕන කියන කලන සිත් ඇතුව. එහෙනම් මේ ධර්ම දේශනාව දේශනා කරවීම සඳහා විශේෂ දායකත්වයක් සපයලා ඒ තුලින් ජනිත වෙච්ච සියලු කුසලයන්ද ධර්ම දේශනා කරවලා ඒ තුලින් ජනිත වෙච්ච සියලු කුසලයන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත වෙච්ච සියලු කුසලයන් අපි අනුමෝදන් කරමු ගාල්ල කරාපිටියේ පදිංචි සිට මීට වසරකට ඉහතදී මිය පරලෝකීය හෙලේනා ගුණරත්න තමන්ගේ ආදරණීය ස්වාමි දිනියට තමන්ගේ ආදරණීය නෑනියන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ විතරක් නෙමෙයි ඒ ගුණරත්න මහත්මයාගේ වර්ග પરම්පරාගත යම්තා ඥාති සමූහයන් තව මිය පරලෝ ගිහිල්ලා සිටින ඒ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අය දුකක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාවයකටපත් පත්වීමෙන් උතුම් නිවනින්ද සැනසෙත්වා කියන අදහස ඇතුව ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම තව කලන අදහසක් තිබුණා. ඒ ගාමිණී ගුණරත්න මැතිතුමාටත් එතුමාගේ දූ දරුවන් මුණුපුරුමිනි පිටුව අසල්වාසී මෙහෙට සහසම්බන්ධ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා. එනම් මේ ධර්ම දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයේ පුණ්‍යානුභවයේ ශක්තියෙන් මීට සහසම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාට ඒ පින්වත් ගුණරත්න මහත්මයාටත් ඒ දූ දරුවන්ට නුනුපුරු මිනිය පිරියන්ට සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේම වේවා මෙලෝ පරලෝ දෙකේම අභිවෘද්ධිය පිණිස පවතිවා මේ කුසලයේ සම්බන්ධ වේවා හැම දිනාට මේ දුක්සහගත සසරෙන් එතර වෙන්නට මේ කුසල ධර්මය හැම දිනාගේම ජීවිතවලට හේතුපනිශ්‍රියම වේවා කියන අදහසින් හැම දිනම සාදුනාදයක් පවත්වන්නට මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ හැම දිනාටම තෙරුවන් සරණයි ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ගාමිණී ගුණරත්න පියාණන් සහ දරු පිරිස විසින් දායකත්වයේ දරනු ලැබුවා වූ දායකත්ව ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ වන ගලෙන් බිඳුණු වැව මුරිය කඩවල ලබුනෝරුව කන්ද ආරයන සේනාසන වාසී පූජ්‍යපාද මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවරයේ දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාවෙන් අපි සමුගන්නවා ඔබ සැමටම තෙරුවන් සරණයි